ඔබ වහන්සේ අද අර විග්‍රහ කරපු වෙලාවේදී විග්‍රහ කරා නේද ස්වාමින් වහන්සේ අර මේ ස්වාමින් වහන්සේලා අර කුසල් අකුසල් අර කුසලයේ පිනයි ඔව් කුසලොත් කරන්නේ අකුසලොත් එපා කුසලොත් එපා කියලා ඒක ගැටලුවක් තිබුණා මට ළඟදිත් ඇහුණා අර අපි කරන කුසලයෙන් ඒ කියන්නේ අපි කරන පින් පින්කම කරා කියනකොට ස්වාමීන් වහන්සේ ඒක සංසාරයේ මේ කියන්නේ භවයක් භවයේ හැදීමක් කියලා අපේ එහෙම දෙයක්ත් ඇහුණා ආ එතකොට ඉතින් කුසල නොකර වෙනවද? ප්‍රතිඥාවක් හැටියට කුසල නොකරන හැම මොහොතකම රැස් වෙන්නේ අකුසල. ඔය නිසා තමයි දැන් අපේ රේරුකානේ මහානායක හාමුදුරුවෝ එහෙම පැහැදිලි කරන්නේ අට කතාවේ දක්වලා තියෙන කාරණා පැහැදිලි කරලා අභිධර්මය නොදන්නා තැනැත්තා දහම් දෙසන්නට සුදුස්සෙක් නෙමෙයි. ඒ තැනැත්තා ධර්ම කරුණු කියන්නට කොයිතරම් චතුර වුණත් ඒ තැනැත්තාගේ දේශනාව පිරිසිදු දේශනාවක් වෙන්නේ නැහැ. මොකද මූලයන් හරියට තේරුම් අරගෙන නෙමෙයි කියන්නේ. අර යම් යම් සූත්‍ර දේශනාවල තියෙන කාරණා Tamanට හිතන හැටියට තමයි විග්‍රහ කරන්නේ. ඒ සූත්‍ර දේශනාවේ තියෙන කාරණය નિවැරදිව විග්‍රහ කරන්න නම් ඒක එහෙම වෙන්නේ කොහොමද කියන හේතුඵල ක්‍රියාවලිය හරියට වටහා ගන්න ඒක වටහා ගත්තොත් විතරයි ඒ තරත්තගේ දේශනාව නිවැරදි දේශනාවක් වෙන්නේ. ඔව් එහෙම අපේ ස්වාමීන් වහන්සේ ඔන්න ඔතනදී තමයි හුඟාවක් දැන් මේ සද්ධාවෙන් ඉන්න අයත් අර ආපස්සට පසුබැසීමක් ඇති වෙනව නේද ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාව. සද්ධාවෙන් විතරක් මේ ගමන යන්න බෑ කියන්නේ ඒකනේ ප්‍රඥාවක් තියෙන්න ඕනනේ. අපි සද්ධාවෙන් ගියොත් යම් තැනකදී අපි කඩා වැටෙනවා. එහෙමයි. අර බයක් වගේ දැනෙනවා. ඉතින් අර විදිහට දේශනා කරනකොට අපිට හිතෙනවා අනේ ඉතින් ඔක්කොම ස්වාමීන් වහන්සේලා එකම ආකාරයට අපි බුදුරජාන් වහන්සේගේ දේශනාව දේශනේ කරනවා නම් අපි මෙහෙම අතරමං වෙන්නේ නෑ නේද කියලා ස්වාමීන් වහන්සේ. එහෙම අතරමං එහෙම දේශනා නොකරන එකත් ඉතින් හොඳයි ඔය විදිහට බලනකොට දැන් එක විදිහටම කියාගෙන ගියා නම් ඔය ප්‍රශ්නේවත් අහලා විමසන්නේ නෑනේ සද්ධායෙන්ම යනවා මිස. <laughs> එහෙමයි ස්වාමීන් වහන්සේ